චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස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 පින්කම කියන ඒ කාරණාව හොඳින් අවබෝධ කරගත්ත පිරිසක් හැටියට බෞද්ධ මාත්‍රිචාලය හරහා ලෝකය පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් සඳහා දායකත්වය දරනවා කොළඹ පදිංචි කුමාරී මාන්නනායක මහත්මිය සහ දූ දරුවන් පිරිස විසිනි. අරමුණු ජෝනිමස්ස 13 වෙනි දිනට උපන් දින යෙදෙන ගාමී මාන්නනායක මහතාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු 12 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන හංසාලි මාන්නනායක දිනේට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අප දෙපාර්ශ්වයේම පරලෝකසපත් දෙමෝපියන් ඥාතීන් පිටින් අනුමෝදන් කරනවා. දේශකයන්න් වහන්සේට සිත ප්‍රාර්ථනා කරන අප සියලු දෙනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ජනිත වන කුසල ශක්තිය උතුම් ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තාමත්ම හොඳ ප්‍රාර්ථනාවන් කීපයක් මූලික කරගෙන සිද්ධ කරගන්නේ ඉස්ති සිද්ධ කරගන්නේ මේ අරමුණින්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තම තමන්ගේ බලාපොරොත්තු අරමුණු අපේක්ෂාවන් මුදුන් පමුණවා ගන්න යම් කිසි කෙනෙක් කැමති නම් සැලකින් කරන්න ඕනේ. ඒ පින්වලක් කියන ඊටාත්ම ශ්‍රේෂ්ඨතම පින්කම ධර්ම දානමය පින්කම. අපි මේ ධර්ම දානමය පින්කම අපි සිද්ධ කරන්නේ විසුද්ධි මාර්ගය උපකාර කරගෙන. පසුගිය සතියේ අපි කතා කළා අරුණු දෙකක් පිළිබඳ කරුණු 201ක් විග්‍රහ කරගෙන යන ගමනේ කරුණු දෙකක් ద్వාර දෙකක් පිළිබඳව පසුගිය සතියේ කතා කළා චක්කුද්්වාර හා සෝතද්්වාර ඒ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ කොහොමද කියන කාරණය. අද කතා කරනවා ඉතිරි කරුණු පිළිබඳව. අනිත්‍ය වෙන්නේ කොහොමද? දුක්ඛ වෙන්නේ කොහොමද? අනාත්ම වෙන්නේ කොහොමද? ගානද්්වාරය දොරවල් හයක් තියෙන බව ඔයත් දන්නම. ඒ දොරවල් හයෙන් දෙකක් තමයි අපි පසුගිය සතියේ කතා කළේ, දේශනා කළේ. අද කතා කරන්නේ ඉතුරු ඒ ద్వාරයන් පිළිබඳ. ගාහනద్వාරය කියන්නේ නාසය. නාසය කියනකොටම ඔයත් දන්නවා දැන් ආයි පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. තව දුරටත් මේ කතා කරන්නේ මේ සුද්දාස්තක කලාපය. සතර මහා දහතු හා සුද්දාස්තක කලාපය. ඒම කියන තවත් ස්වභාවයන් හතරක් පිළිබඳවයි මේ කතා කරන්නේ කියන කාරණය ඔයත් දැන් හොඳට දන්නවා. සම්මුතියෙන් නාසය කිව්වට සම්මුති වචනයක් හැටියට ගානද්්වාරය කියලා කතා කරත් ඒක නිවැරදි වචනය, නිවැරදි අර්ථය, නිවැරදි තේරුම සුද්දාස්තක කලාපය. එහෙනම් මේක සම්මුති වචනයක් තව දුරට යනකොට ඒකත් අයින් කරන්න සිද්ධ වෙනවා. සම්මුති වචනයක් සම්මුතියක් කියලා කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. එහෙනම් සතර මහා ධාතු කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. 101 කලාප කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. නමුත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න අපි එතනින් පටන් ගන්න. පහසුව පිණිස ධර්මය අවබෝධ කරගන්න පහසුව පිණිස අපි 101 කලාපයෙන් පටන් ගන්නවා. එහෙනම් ගානද්්වාරය කියන්නේ 101 කලාපය. මේක කොහොමද අනිත්‍ය වෙන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට අනිත්‍යයි කියන වචනේ තේරුම වැස්ස ගන්නවා. නිට්ටය නැහැ, ස්ථිර නැහැ, සදාකාලික නැහැ. අස්ථිරයි, తాවකාලිකයි. හැබැයි ඊට වඩා එහෙම හිතනවට වඩා පරීක්ෂණය තුළින් සාහවුරු කරගන්නට ඕන. ඒ පරීක්ෂණය තුළින් හොඳට සිතට අනුගත කරගන්න ඕනේ ඒකේ පරම සත්‍ය. නිවැරදි සත්‍ය. බාහිරින් බලපුවාම පේනවා ලෝකේ ඕනම දෙයක් අනිත්‍යයි කියලා. නෑ ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකත් අනිත්‍ය ලක්ෂණයක් තමයි. නමුත් ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ගාම්භීර ප්‍රඥාව ඇති වෙන්නේ මේ නාම රූප දෙකේ අනිත්‍ය පිළිබඳ. එහෙනම් ඒ සුද්ධාස්ත ගානද්වාරය නැමති ඒ සුද්ධාස්තක කලාපයක් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. ඇතිව නැතිව. ඇතිව නැති වෙන්නේ ඇයි? ආයස්ස චිත්තක්ෂණ 17ක් නිසා. සතරමහා ධාතුන්ට සුද්දාශ්‍රක කලාපයට ආයස්ස චිත්තක්ෂණ 17ක් නිසා චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක්. ඒකට එහෙනම් ඇති වෙනව නැති වෙනව. ඇතිව නැති වෙනව. ඇති වෙන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. මේ ලෝකේ හේතුන්ගෙන් හටගන්න ඕනම ධර්මතාවයක තියෙන්නේ ශණයෙන් නැති වීම. ඇති වෙන්න විතරයි හේතු අවශ්‍ය වෙන්නේ. ඒ හටගත්ත දේ නැති වෙන්න ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඇති වෙන්න හේතුව. ඒකට ඇති වෙනවා. ඇති වෙන ශණයෙන් නැති වෙන. ඒතර ඇතිවන හේතුව අපි හොයාගන්න ඕනේ. ඇතිවන ඒ හේතුන්ගෙන් හටගන්න ඇතිවන දේ පිළිබඳව නිවැරදි කාලය විකක්ෂණ 17. තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලය. ඇති වෙනවා එහෙනම් ඇති වෙන දේ නැති වෙනවා. ඇති වෙනවට කියෝ උදේ කියලා නැති වෙනවට කියෝ දැයි කියනවා. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයක්. මේ භවයේ පළමුව නිශ්චිත ප්‍රතිසන්දි විඥානය. එතනදී තමයි ඇතිවීම නැතිවීම ආරම්භ වුනේ මේ භවයේ වර්තමාන භවයේ. හැබැයි මේ ඇතිවීම නැතිවීම කොච්චර කාලයක අතීතයේ ඉඳලාවද කියන එක නම් හොයන එක නිෂ්ඵල දෙයක්. ඒක තේරුමක් නැති දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේ පවතිනා වූ ස්වභාවයේ සත්‍ය අවබෝධ කරගන්න. පවතිනා වූ ස්වභාවය. එහෙනම් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන සිට දක්වාම ඇතිව නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒකට ඇති වෙන්න හේතුවක් ඕන. හේතුව අපි දන්නවා දැන් අපිගේ සතිය පැහැදිලි කරා වර්තමානයේ හේතු හතරයි. කම්ම, චිත්ත, එක්තු ආහාර. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ නාස්‍ය ගාන ප්‍රසාද රූපය හෙවත් ඒ සුද්දාස්ත්‍යක කලාපය කර්මයට අනුව පිළියෙල වෙනවා කියන්නේ. එහෙනම් කර්ම හේතු පෙර භවයේ. ඒ කර්මයටත් හේතුවක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. දැන් ශේත්‍යල් ඒතර හේතුන්ගෙන් හටගන්න. එහෙනම් ඒ හේතුන්ගෙන් හටගන්න යම් ධර්මතාවක් ඒ සුද්ධාස්ත්‍ර කලාපේ කර හටගන්න හේතුවක් වුණා. වර්තමානයේ කම්ම චිත්ත යතුවා. අර පෙර කරගත්ත කර්ම ශක්තියේ තව තියෙනවා ඉතින්. ඒ උපස්තම්භක උපපීඩක උපඝාතක කියන ආදි ස්වභාවයන්ගෙන්. ඒකට ඒ කර්මයන් ඒ ධර්මයන් වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන ප්‍රකාරය. අන වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. සිතේ ප්‍රවෘත්ති සිත නොකැඩී නොසිඳී පවතින. සිත නොකැඩී නොසිඳී පවතිනාද ඒ ශක්තිය උපකාර වෙනවා. මේ සුද්දාස්තක කලාපේ කරන්නේ. එන එක හේතුවක්. සීත උෂ්ණ දෙකේ සමබව හේතුවක්. ආහාරය හේතුවක්. කම්ම චිත්ත ඍතු ආහාර. දැන් හේතුන්ගෙන් හදනවා හැබැයි හදන දේ නැති වෙන්න හේතුවක් ඕනේ. හදන ඒ හැදෙන ඒ සියලුම ධර්මතාවයන්ගේ ස්වභාවය තමයි ක්ෂණයෙන් නැතිවීම. ඒ තමයි උදේ වැය කියන්නේ. ඇති වෙනව නැති වෙනවා කියන්නේ. ඒකට උදේට හේතුවක් ඕනේ. ඇති වෙන්න හේතුවක් ඕනේ. ඒ හටගත් දේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. ඒක ක්ෂණයෙන් නැති වෙනවා. ඒකට උදාහරණයක් කියනවා. වීණාව අපි දන්නවා. වීණාව පැත්තකින් කියලා කොච්චර හඬන ගන්න කිව්වත් වීණාව හඬන ගන්නේ. මේ වීණාව ඇතුලේ හඬක් ඇත්තෙත් නෑ. එතකොට මේ වීණාවත් ඒ වීණාවේ තියෙන සත් නැත්නම් ඒකේ ඒ උපකරණ ඒ වාදනය කරන පුද්ගලයාගේ ශක්තියක් නිසා හඩක් නැගෙනවා. එතකොට එතන හේතුන්ගෙන් හටගන්නවා. ඒක වීණාව, ඒක තියෙන ඒ උපකරණ සහ අර පුද්ගලයාගේ ඒ හැකියාව මත ඒ වීණාව හඬ නගනවා. ඒකට හඬ නගන්න හේතුවක් ඕනේ. හැබැයි නැගෙන හඬ සනෙන්නේ නැති වෙනවා. ඒක නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙනවා. හදන්න විතරයි හේතුවක්. ඒතර මේ හඬ කොච්චර කාලයක් පවතිනවද? ශබ්දේ රූපයක්. සුදක්ෂණ 17. දැන් තේරුම් ගන්න. ඒ වේණාව පිරිමදින තාක්. යම් උපකරණකින් පිරිමදින. ඒ පිරිමදින තාක්කල් හඬ නගන. ඒ ආකාරයට හඬ නගන. එන හේතුන්ගෙන් හටග හේතුන්ගෙන් හටගන. මේ හේතුන්ගෙන් හටගන්න දේ නැති වෙන්නේ නැසණේ නැති වෙනවා. ඒතකොට මේ හඬ ඒ වීණාව ඇතුලේ තිබිලාවත් නැහැ. වීණාව ඇතුලේ හඬ බලන්නේ. එහෙනම් මේ පුච්චලයාගේ දෑතේ හඬ බල තිබ්බද? ඒත් නැහැ. ඒ පිරිමදිනේ උපකරණ වල තිබ්බද හඬ? ඒත් නැහැ. එහෙනම් හේතුන්ගෙන් හටගන්නේ. හටගන්න හේතුවක් ඕනේ. හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හට ගන්න සෑම දෙයකම තියෙන ස්ථනයෙන් විනාශයක් නැතිවීම. එහෙනම් මේ අර ගාණද්්වාරයේම නැත්නම් ඒ සතර මහා ධාතු ඒ සුද්ධාස්තක කලාපයක් ඇති වෙන්න හේතුවක් ඕන. හට ගන්න හේතුවක් ඕනේ. හැබැයි ඒ ස්ථනයෙන් හට ගන්න දේ ස්ථනයෙන් නැති වෙනවා නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හදන්න විතරයි හේතුවක් ඕන. එහෙනම් කම්ම චිත්ත ඍතු ආහාර වර්තමානයේ හතරයි හේතු. හොඳට හොයන්න. හොඳට පරික්ෂා කරන්න. හොඳට විමසන්න. හොඳට බලන්න. හොඳට මෙනෙහි කරන්න. ඒ තුළ පැහැදිලි වෙනවා. එහෙනම් ඇතිව නැති වෙනවා නම් ඒ ඇතිව නැතිවීම පටන් ගත්ත ප්‍රත්‍යසන්ද විඥානයක් එක්ක. මේ භවයේ මුල් මුල්ම අවස්ථාවක් එක්ක. අවසානයේ දක්වාම අරන් යන මේ භවයේ ගත කරන ආයු කාලය කොතෙන්ද? ඒ ආයු කාලය අවසානය දක්වාම ඇතිව නැති වෙනවා. එහෙනම් නිත්‍ය ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්? අනිත්‍ය ලක්ෂණය. එහෙනම් මේ ගානද්්වාරයෙන් නැමැති ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ ඔක දුකටයි කියන්නේ. ඒක අපි පරීක්ෂණය තුළින් තහවුරු කරගන්නවා. සිතට ඒ පිළිබඳව නිවැරදිවම විශ්වාසය සත්‍ය ධර්මයක් හැටියට දැක්කොත් ඒක විශ්වාසවන්තව සිතේ සනිපහන වෙනවා. හරි ගැටලුවක් නෑ. මේ දේ මෙහෙමම තමයි වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ ස්වභාවය දුක්ඛ ලක්ෂණය. ඥානිත්‍ය ලක්ෂණය පැහැදිලි එතකොට. ඒතර දුක්ඛ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චතුර්විධ දුක්ඛ ස්වභාවයක්. හතර ආකාරයක. පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. සන්තාප ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. බුදුරජාණන් දේශනා කරන ඒකනම් මහා වදයක්. ඒකනම් මහා කරදරයක්. ඒක මහා පීඩනයක්. දැන් බලන්න. ඒ ගාන ద్వාරයෙන් නැමති ඒ සතර මහා ධාත්‍යවත් ඒ සුද්දාස්ත්‍යක කලාක්ෂය පවත්නවා නම් මේ සතර ඉරියව්වම අපි පවත්වන්න වෙනවා. එක ඉරියව්වකින් පවත්වන්න බෑ ජීවිත කාලය. එහෙම අයක් තියෙන එක ඉරියව්වෙන් පවත්වන්න. දුක්ඛ ලක්ෂණය අපිට ඇවිල්ලා තියෙන්නේ සතර ඉරියව්ව. එක ඉරියව්වකින් තිබ්බොත් අපිට හොඳට පැහැදිලිව පේනවා මොනතරම් දුකයිද කියන කාරණය. එහෙනම් නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. ඒ වගේම ඒ ගානද්්වාරය නැමැති ඒ සුද්දාස්තික කලාපයේ පැවැත්ම ගෙනියන්න නම් අපි නිරන්තරයෙන් ආහාර ගන්න වෙනවා. ආහාර නැතුව පාස් ගන්න. අවුෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න වෙනවා. නැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න වෙනවා. අවශ්‍ය කරන බෙහෙත් සපයන්න වෙනවා. මේ සියලු දේවල් කරන්න වෙනවා. ඒක මහා පීඩනයක්. මහා පීඩනයක්. මහා කරදරයක්. මහා වදයක්. අර ඉරියව් ස්නේහ ස්නේහ පාස ඉරියව් වෙනස් කරන්න ඕන. කවන්න ඕනේ, කොවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සතා සර්පයාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. සීත උෂ්ණ වලින් ආරක්ෂා කරගන්න ඕනේ, බෙහෙත් තේස් අපේ යන්න ඕනේ. වදයක් නෙමෙයි ඒක. ඒතර පුජ්‍යලයක් ගැන කතා කරන්නේ අපි දැන් අපි කතා කරන්නේ නාම රූප දෙකක් නේ. රූපයත් අපි විස්තර වශයෙන් කතා කරනවා සුද්දාස්සක කලාපයයි කියන මේ ධර්මතාවයන් පැහැදිලි කරලා. එහෙනම් පීඩන ස්වභාවයක් තියෙනවා. ඒතර මම අර මුලින් සඳහන් කරා සංකත ස්වභාවයක් තියෙන හේතු ප්‍රත්‍යයමයි හදන්නේ. කම්ම චිත්ත හේතු ආහාර. ඒ ප්‍රත්‍ය හතර නැති වුණ වර්තමානයේ පවතින. කර්මය අවසන්ද? ඒ ගානද්්වාරයේ සුද්දාස්ස කලාපයේ ප්‍රවෘත්ති අවසන්. කර්මය අවසන්. සීත උෂ්ණවල වෙනස් වුණොත් අධික උෂ්ණත්වය, ඒ කියන්නේ ගින්දර බෑ පවස්සන්. ඒ සුද්දාස්ස කලාපයේ දැවිලා ගියන. පවස්සන්නේ. අධික සීතලේ බෑ ගල් ගෙඩියක් වගේ. පවත්වන්න බෑ. සිතේ ප්‍රවෘත්ති අයින් වුණොත්, සිතේ පැවැත්ම අයින් වුණොත් ඒත් බෑ. එහෙනම් සංකතයිද? සංකතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකතයි. හේතු ප්‍රත්‍යයෙන්ම හදන්න ඕනේ. ආහාරයෙන් නිරන්තරයෙන් ආහාරවත් වෙනවා. ආහාර නැති වුණොත් පවත්වන්න බෑ. එහෙනම් හේතුන්ගෙන්මද හදන්නේ? හේතුන්ගෙන්මයි හදන්නේ. එන සංකත සංతాප ස්වභාවයක් තියෙනවා. දවනවා. නිරන්තරයෙන් දෙවිල්ලක් හදගන්නවා. ඒයි. ගානද්්වාරයෙන් නැමති ඔය සුද්දාස්ස කලාපයේ පැවැත්ම නැති වෙනවට දැන් මේ මොහොතේ නැති වෙනවට කැමතියි. තව ටිකක් තියාගන්න තමයි කැමති. ප්‍රිය කරන්නේ ආසා කරන්නේ. ඉතින් දෙවිල්ලක්. ඒක පවත්තන්න අපි පරිශ්‍රණ කරනවා. ඔකයි තේ කාම දාසිය. ගාන ద్వාරය හැවත් ඒ සුද්දාස්ත්‍ර කලාපයයි කාම ධාතුව. කාම කියන්නේ කැමැති. ඒ ධාතු ධාතුන් වලට කැමැති. කාම ධාතුව නිසා කාම සංඥා හඳුනා ගන්න. කැමැති කියලා හඳුනා ගන්න. ඒක හැඩය හඳුනා ගන්න. ඒක ස්වභාවය හඳුනා ගන්න. කාම සංඥාව නිසා කාම සංගය කියනවා. ඒකට කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත නිසා කල්පනා කරනවා. ආ මේක පවත්තන්න කරන්න ඕනේ මොනවද? කාම විතර්ක. ඒ කල්පනා කිරීම නිසා දැවිල්ල ඇති වෙනවා. දැවිල්ල හටගන්නවා. ඒ දැවිල්ල හට ගැනීම නිසා ඒ පැවැත්ම සඳහා පරිශ්‍රණ කරනවා. හොයනවා. කොහොම හරි පවත්වන්න ඕනේ. කොහොම හරි පවත්වන්න ඕනේ. රෝගයක් හැදුනොත් ඒ රෝගය සනේන් සුව කරගෙන අපැවැත්ම ඉදිරියට ගෙනියන්න. කල්පනා කරනවා. පරිශ්‍රණය. බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංසාර ප්‍රවෘත්තියට ප්‍රධාන හේතුවක් තියෙනවා. භවෙන් භවේ සංසාර ප්‍රවෘත්ති කියන සතර පැවැත්ම. සතර ගමන. අපි භවෙන් භවයට ගමන් කරන පිරිසක්. ඒ භවෙන් භවයට ගමන් කරන පිරිසට ඒ ගමනට ප්‍රධාන හේතුවක් තියෙනවා. ප්‍රධාන ධර්මතාවය. ඒක තමයි විතර්ක. විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරනවා. කල්පනා කරනවාද යම් කිසි කෙනෙක්? බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ සසර ගමනට පාද. දැන් ගමන් කරන්න නම් පාද ඕනේ. දෙපා ඕනේ ගමන්. සසර සසරෙන් භවයෙන් භවයට ගමන් කරන්නේ පාද විතරයි. විතර්ක තියෙනවා නම් ਵਿਚාර සොයා බලන්න යනවා. සොයා බලනවාද? ඒ කියන්නේ පරිශ්‍රණ. පරිශ්‍රණය නිසා කුසල් කරනවා. කුසල් දහමුත් කරනවා. මොකටද? අර සසර ගමනේ. ආද විතර්ක. එහෙනම් දැන් විතර්ක වලින් නේද මේක බලවත් වෙන්නේ. ඔව් විතර්ක වලින් බලවත්. ඒතර වර්තමානයේ ඒ ගාන ප්‍රසාද රූපය හේවත් ගාන ద్వාරය හේවත් ඒ සුද්දාස්තක කලාපයේට අර චිත්තක්ෂණ 17ක් තුළ ඉපද පිටිනව වෙනුවට නැවත නැවත අර කම්මචිත්ත ඒතු ආහාර කියන ප්‍රත්‍ය හතර නිරන්තරයෙන් උපකාර කරනවා පිහිට වෙනවා එහෙනම් එහෙම නැතුනොත් දෙවිල්ල හැදෙනවා සංකාප ස්වභාවයක් දවන දෙවිල්ල එතකොට බලන්න අර චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනව වෙනුවට මෙහෙන් නිපදෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? කර්මයෙන් නිපදෙව්වේ නැත්නම් සීත උෂ්ණ වලින් නිවැරදිව නිපදෙව්වේ නැත්නම් සිතේ ප්‍රවෘත්තියෙන් නිපදෙව්වේ නැත්නම් ආහාරයෙන් නිපදෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? හරස් මෙතන ඉවර වෙනවා. ගෙනියන්න බෑ. එහෙනම් දවන තවන ස්වභාවයක් දැවිල්ලක් තියෙනවා. සංසම්පදාව. ඒ කම්මචිත ඊතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිපදවන රූප ඒ සුද්දාස්තක කලාප දැනට පවතිනවා මේ මොහොතේ පවතිනා වූ රූපවලට ප්‍රත්‍ය වෙන උදව් වෙන උපකාර වෙන ප්‍රත්‍ය වෙනවා උදව් වෙන උපකාර වෙන එහෙනම් අන්න නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්න. සංతాප ස්වභාවය විපරිණාම ස්වභාවයක් තියෙනවා. අද්ද විපරිණාම ස්වභාවය. පෙරලනවා. ශනේන් ශනේන් පෙරලනවා. ශනේයයි පැවැත්ම පෙරලනවා. ශනේයයි පැවැත්ම පෙරලනවා. විපරිණාම ස්වභාවය. ඒකත් මහා වදයක්. ඒකත් මහා කරදරයක්. ඒකත් මහා පීඩාවක්. පෙරලනවා. ශනයක් ශනයක් පාසා පෙරලනවා. එහෙනම් චතුර්විධ දුක්ඛ ස්වභාවයන් පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවය කියන්නේ. මේවයි දුකට. ඒතර පීඩනයක් නම් ඒක දුක. හේතුන්ගෙන්ම නම් හට ගන්න ඕනේ. ඒකත් මහ බද. නිරන්තරයෙන් දෙවිල්ලක්ම නම් හැදෙන්නේ. ඒකත් මහ බද. පෙරලනවා නම් ශනයක් ශනයක් ශනයක් පාස්සා පෙරලනවා නම් මොකද චිත්තක්ෂණ 17යි පෙරලනවා. නායි 17ක් පෙරලා. එකක් දුකක් නෑ. ඒක සංසාරයටම දුකක්. ඒතර මේ භවයට විතරද මේ මොහොතට විතරද අද දවසට විතරද සතියකට විතරද නෑ. සංසාරයටම අපතියි. ඒතර සංසාරයම සංසාරයටම අපි පවත්තන්න නම් නියත වශයෙන්ම මේ කම්මචිත්තේ ස්වාර කියන ප්‍රත්‍ය ධර්මයන් එක්ක පෙර භවයේ කරගත්ත කර්මත් එක්ක තමයි යන්නේ. දැන් සංසාරය. ඒතකොට සංසාරයෙන්ම මේක පවත්වන්න කවන්න ඕනේ, පවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, අවුයෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සීත උෂ්ණ වලින් ආහාර ආරක්ෂා කරගන්න ඕනේ, සුදුසු ආහාර සපයන්න ඕනේ. ඒක මහා වදයක් නේ. ඒකට පුජ්‍යලයකට දෙන්නේ නැහැ. මේ සුද්දාස්ස කලාපයේ මේ චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන මේ සුද්ධාස්ත කලාපේ පැවැත්ම කියන්නේ. ඉතින් මහා බදිය. සංසාරෙම දුකයි. දුක්ඛේ දුක්ඛය. දැන් දුක්ඛේ දුක්ඛයටයි කියන්නේ. දැන් නාස්සේ දෙවිල්ලක් හටගන්නවා. දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙන සමහර අය. සමහර අයට ඔක දෙවිල්ල හැදෙනවා. සමහර අයට ඔකේ මස් ගලු වෙන. නාස්සේ ඇතුලේ අභ්‍යන්තරේ සිරවීමක් වෙනවා. සෙම වලින් සිර කරනවා. දැන් බලන්නකො මොකද්ද කරන්නේ. එහෙනම් දැන් ප්‍රත්‍යයෙන්ම හටගත්ත. ඒතර විපරිණාම ධර්මතාවයක් තියෙන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ? දුක්ඛේ දුක්ඛයක් තියෙනවා. දුකෙන් දුකයි. නැවත නැවත දාන්නේ දුකෙන් දුක. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම ලක්ෂණයක් තියෙනවද? අනිත්‍ය ලක්ෂණ හා දුක්ඛ ලක්ෂණ. ඒතර අනාත්ම ලක්ෂණය කියන්නේ සමාගේ වශයෙන්ද පවතින ප්‍රත්‍යයට අනුරූපව පවතින. පැවැත්ම. පැවැත්ම පවතින්නේ ප්‍රත්‍යයට අනුරූපව. ප්‍රත්‍යයට අනුරූපවයි පැවැත්ම පවතින. දැන් මෙච්චර වෙලා අපි කතා කරා පැවැත්මට අනුවයි. ඒකට පැවැත්ම සිද්ධ වෙන්නේ ප්‍රත්‍යයට අනුරූපව. ප්‍රත්‍යය කියන්නේ උපකාරය. උපකාරය ඒ ආකාරයෙන් සිද්ධ වුණේ නැත්නම් පැවැත්ම ගෙනියන්නේ බෑ. එහෙනම් සමාගයේ වශයෙන්ද පවතින්නේ? හේතුන්ගෙන්ද හැදෙන්නේ? ඔව්. සමාගයේ වශයෙන් පවත්න්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන තියෙන අනාත්ම ස්වභාවය. නিত্য වශයෙන් පවතින අස්තිරයි తాවකාලිකයි නම් එතන තියෙන අනාත්ම ස්වභාවය. සමාගයේ කැමැත්තට. ඒතර සමාගයේ කැමැත්තට විතරක් නෙමෙයි මේක බාහිර කෙනෙක්ගේ කැමැත්තටත් පවත්න්න බෑ. වෙන යම්කිසි බලවත් කෙනෙක් ඉන්නවනම් ලෝකේ ශක්තිමත් කෙනෙක් බලවත් කෙනෙක් යම් විශ්මිත දේවල් කරන්න පුළුවන් කෙනෙක් බෑ එයාටත් බෑ හරි හටගන්න හේතුවකින් හට හටගන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හටගන්න දේ තේනසලෙන් නැතිවීමක් එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ අනාත්ම ලක්ෂණයක් කියන්නේ අනාත්ම ලක්ෂණයක් එහෙනම් තේරෙනවා. පැහැදිලි කරගන්න. ඒක ස්ථාවර කරගන්න සිටේ. ඒ දර්ශනය. සිතට හොඳට අනුගත කරගන්න. සිතට හොඳට අනුගතද? සිතට සහතිකද? ඒකට අර නිත්‍යයි කියලා මෙතෙක් කල හිතාගෙන හිතාගෙන හිටියානම් මොහොතකට හරි නිත්‍යයි. එක සුළු වේලාවකට හරි නිත්‍යයි කියලා හිතාගෙන හිටියානම් ඒ වැරදි දැක්ම දැන් අයින් වෙනවා මේ දර්ශනය තුළ නෑ මොහොතකටවත් මේක නිත්‍ය නෑ අනිත්‍ය නෑ ඉදේවේ ඇතිවීමක් හා නැතිවීමක් කියනවා ඇති වෙන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය නෑ හේතුවකින් හටගත්තා හටගත් දේශනෙන් නැතිවීමක් කියනවා එහෙනම් එහෙනම් අපිට මේ ලක්ෂණ තුළ ඊටාත්ම නිවැරදිව පැහැදිලි සසර සමාගේ වශයෙන් පවත්වන වෙන ලෝකෙ කිසිම බලවතෙක් ඒ කැමැත්තට අනුව පවත්වන්නත් බැහැ. එයාලගේ ඕන කමකට අනුව පවත්වන්නත් බැහැ. කිසිම කෙනෙකුගේ කැමැත්ත. එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්නත් බැහැ. අනුන්ගේ කැමැත්ත හැටියට පවත්වන්නත් බැහැ. ඒ නිසා නෑ. ප්‍රත්‍යයට අනුරූපවයි. උපකාරයට අනුරූපවයි. සිද්ධ වෙන්නේ. එහෙනම් පැහැදිලි කරගන්න. අපි තවත් එකක් ගන්න. මේ ගානග්ගාර්ය එහෙම නැත්නම් ඒ සුද්දාස්තක කලාපයත් පරීක්ෂා කළා. අපි මේ ලක්ෂණ තුන පිළිබඳව තවදුරටත් තහවුරු කරගත්තා. තවදුරටත් ඒ අවබෝධය ශක්තිමත් කරගත්තා. ඒ අවබෝධය සිතට හොඳට අනුගත කරගත්තා. එතකොට නිත්‍ය සංඥාව වයින් වෙනවා. අනිත්‍ය සංඥාව සිතට ඇතුළත් වෙනවා. නිවැරදිව දුක්ඛ සංඥාව සිතට ඇතුල් වුණොත් සැපයි කියලා හිතාගෙන හිටපු සංඥාව අයින් වෙනවා. නිවැරදිව අනාත්ම ලක්ෂණය අනාත්ම සංඥාව සිතට අනුගත වුණොත් මෙතර කල ආත්මයි කියලා හිතාගෙන හිටිය සංඥාව අයින් වෙනවා. සමාජයේ වස්තුගේ පවත් ගන්න බෑ රූප ධර්මයන්. එහෙනම් අනාත්මයි. අපි තවත් එකක් අරගෙන තවත් සහවුරු කරගන්නවා මේ දිව. කතා කරනකොටම ඔයත් දන්නව කතා කරන්නේ සුද්ධාස්තක කලාපය කියන්නේ. ඒ තමයි ඇත්ත. ජීව කියන්නේ සම්මුති වචනයක්. සුද්ධාස්තක කලාපය කිව්වොත් අපි පරමාර්ථ වශයෙන් හද ඒක සම්මුති වචනයක්. යම් දෙයක් හඳුනා ගන්න දීලා කියනවා නම් යම් නමක් ඒක සම්මුතියයි. හැබැයි අපිට මේක අවබෝධයට අපි මෙතනින් ගන්නවා පරමාර්ථ ධර්ම හැටියට සුද්දාස්තක කලාපයයි දිවත්. හ්ම්. ඊළඟ පැවැත්ම ආයශ්‍ය චිත්තක්ෂණ 17යි වර්තමානයේ අර කම්මචිත්ත එකතු ආහාර කියන ප්‍රත්‍යහත ඇති වෙනවා ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ප්‍රත්‍ය වෙනවා. ඒතර බලන්න ඇති වෙනව නැති වෙනවා. ඒකට ඇති වෙන්න හේතුවක් ඕන. ඒතර ජීවහද්වාරය හැවත් ඒ සද්දාස්ත කලාපේ පැවැත්ම ගෙනියන්න නම් හේතුවක් ඕන. ඒතර වර්තමානයේ හේතුව. සමචිත්ත ඍතු ආහාර. අතීතේ ප්‍රධාන හේතුව කර්මය. ඒ කර්මයට හේතුව අවිද්‍යාවයි සංනාමය. එහෙනම් පෙර භවයේ හේතුව. ඒතර අනාගත භවයට යනවනේ. ඒ හේතුන්ගෙන්ම තමයි අරන් යන්නේ. එහෙනම් හට ගන්න හට ගන්න සනේ නැති වෙනවා. එයි දිව කියන්නේ සුද්දාස්ත කලාපයක් චිත්තක්ෂණ 17 තුළ තිබෙනව නැති වෙනවා. ඇතිව නැති වෙනවා නම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත මෙනෙහි කරන්න, ජීව කියලා ගන්න එපා, සුද්දාස්තක කලාපය කියලා ගන්න, ආයශය ගන්න චිතක්ෂණ 17යි ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා නම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. එතකොට දුක්ඛ ලක්ෂණයට අයිති වෙන්නේ කොහොමද? පීඩන ස්වභාවයක් තියෙනවා. නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. පොඩ්ඩක් බලන්න දිවේ යම් යම් අයගේ යම් යම් ආබාධයන යම් යම් රෝගයන යම් යම් ව්‍යාසනයන නිරන්තරයෙන් එනවා ඒතකොට ඒක පීඩනයක් නෙමෙයිද අර චිත්තක්ෂණ 1000ක් තුළ ඇතිව නැති වෙන එකම පීඩනයක් මහා වදයක් කරදරයක් අර කම්මචිත්තයුක්ත ආහාර කියන ප්‍රත්‍යහතර නොලැබුණොත් පවත්න්න බැහැ ඉතින් මහා පීඩනයක් මහා වදයක් එහෙනම් පීඩනයේ ස්වභාවයක් ඒතර සංකත ස්වභාවයක් කියන හේතුන්ගේ බාධා කර්මය උපකාර වෙනවා වර්තමානයේ සිතේ ප්‍රවෘත්තිය නිවැරදිව පවතිනවා සිතේ ප්‍රවෘත්තිය නැවතුනම ඒ ක්‍රියාකාරීත්වයේ සුද්ධ දිව නැමැති සුද්ධාස්ත්‍ය කලාපේ ක්‍රියාකාරීත්වය නවතිනවා සීත උෂ්ණ දෙක ඒ වෙනස් වීම නවත්තනවා ක්‍රියාකාරීත්වයේ සුද්ධාස්ත්‍ය කලාපේ දිව නැමැති සුද්ධාස්ත්‍ය කලාපේ ආහාරයෙන් නොදී හිටියොත් නවත්තන්න. එහෙනම් හේතුන්ගෙන්ම හටගන්න. හේතුන්ගෙන්ම හටගන්න. ඒතර පීඩන ස්වභාවය අසංකත ස්වභාවය සංතාප ස්වභාවයක් තියෙනවා. දවන. දෙවිල්ල නිරන්තරය. ඔබ හොඳින් පවත්ත ගන්න. ජීවිතයේ තියෙනකම්. ආහාරයේ රස වින්දනය කරන්න ලෝකෝ නියත වශයෙන්ම අවශ්‍ය වෙනවා. දිව නැමැති සුද්ධාස්තක කලාව. ඒ දිවට කියලා ආහාර ගන්න බැරි වුණොත් යම් හේතුවක් නිසා මහා වදයක්, මහා කරදරයක්. එහෙනම් නිරන්තරයෙන්. ඒතර විපරිණාම ස්වභාවයක් තියෙනවා නිරන්තරයෙන්. පෙරලන, තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒතර පීඩන ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක් තියෙනවා, ਸੰతాප ස්වභාවයක් තියෙනවා, විපරිණාම ස්වභාවයක් තියෙනවා. ඒ සුද්ධස්තක කලාවේ. හැබැයි අපි ඕක දාගෙන ඉන්න මටයි වැරදි. එහෙනම් ඒක සංසාරේ ඒ ජීවිතය පැවැත්ම ගෙනියන්නත් අතරීරය උපවත් ගන්න. මේ කීරව කිහිල්ල බැදී ඉන්න කාලේ කාට. කවන්න ඕනේ, පොවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නැකිටවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, විද්දවන්න ඕනේ, සීතෝෂ්ණ දෙකෙන් ආරක්ෂා කරගන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සතා සර්පයාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, බෙහෙත් තේස් අපයන්න ඕනේ. ඉතින් මහා වදයක්. මේ සුද්ධාස්ත්‍ර කලාපයේ ප්‍රවත්ම ගෙනියන්න මොනතරම් වදයක්, මොනතරම් කරදරයක්ද? ඒක දුක්ඛ නෙමෙයි දයි දුක්ඛාරය සත්‍යය. ඒක නිකම්ම සත්‍යයක් නෙමෙයි. ආර්ය සත්‍යයක්. දුක්ඛාරය සත්‍යය. පෙරලනවා. ඉතනක් සනයක් පාසන. ඒතර සංසාර දුක්ඛය. දුක්ඛේ දුක්ඛය. හා විපරිණාම දුක්ඛය. හොඳට හොයලා බලන්න, පරීක්ෂා කරලා බලන්න, විමසලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඇත්තද කියලා. සත්‍යයක් මත කියලා. ඔව් සත්‍යයක්. බොරුවක්. නිවැරදි සත්‍ය. ආර්ය සත්‍ය. අන්න එතකොට මෙච්චර කාලයක් නිත්‍යයි කියලා හිතාගෙන හිටියානම් අනිත්‍ය සංඥාව සිත තුළ අනුගත වෙන්න අනුගත වෙන්න සිත තුළ බලවත් වෙන්න බලවත් වෙන්න සිතට සාතික වෙන්න සාතික වෙන්න අර නිත්‍ය සංඥාව සිතින් අයින් වෙනවා. මෙතර කාලයක් සැපයි කියලා හිතාගෙන හිටියානම් යම් සංඥාවක් තුළ මේ සැපයි සැපයි කියලා හිතාගෙන හිටියානම් මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් හා අර ත්‍රිවිධ දුක්ඛයන් පිළිබඳව පරීක්ෂා කළා ඒ තුළින් ලබා ගන්න සාතිකය තුළින් මෙතර කාලයක් සැපයි කියලා හිතාගෙන ඉන්නනම් ඒ සැපයි කියන සංඥාවයි. අනා සමාජ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි පවතින්නේ. උපකාරයට අනුරූපවයි පවතින්නේ. ඒ ස්වභාවය යම් ධර්මතාවයක් උපකාර කරන්න ඕනේ පවස්සන්න. සමාජ කැමැත්ත හැටියට නෙමෙයි. තව කෙනෙක්ගේ කැමැත්ත හැටියටත් නෙමෙයි. මේක දිරීම Taman කැමති නැහැ. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවට කැමති නැහැ. බිඳිලා අවසන් වෙනවට කැමති. හැබැයි තමයි කැමති හැටියට පවත්න්නේ. හටගත් හේතුන්ගේ නිරුද්ධ වෙන්නේ හේතුන්ගෙන් නෙමෙයි නිරුද්ධ වෙන්නේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න හේතුවක් ඕන. හේතුන්ගෙන්මයි හටගන්නේ. එහෙනම් අනාත්ම ලක්ෂණයක් සමාගේ කැමැත්ත හැටියට පවත්න්නේ. තේරුම් ගන්න. ඒ ලක්ෂණ තුන අපි ක්‍රමක්‍රමයෙන් මේ ධර්මතාවයන් මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා හිතට හොඳට සාහිතක වෙනවා. සාහිතක වෙනකම්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාහිතක වෙනකම්ම මෙනෙහි කරන්න. හිතට හොඳට ස්ථාවර වෙනකම් අනුගත වෙනකම්. සතර නිත්‍ය සංඥාවයි. අනිත්‍ය මෙනෙහි අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරන් උදේ වේ. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති. දවසම උනත් මෙනෙහි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඇති වෙනව නැති වෙනව. ඒතර අර පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, අවිපරිණාම ස්වභාවය. සංසාර දුක්ඛය, දුක්ඛය, දුක්ඛය. දාලා බලන්න. දවසම දාලා බලන්න. දවසම මෙනෙහි කරලා බලන්න. ඒ ධර්මතාවය ඔන්න කියන දුක්ඛාරය සත්‍යයට අයිතිද නැද්ද කියලා. ඒතොර අර සැප කියන සංඥාවයි ඉන්නේ. මෙච්චර කාලයක් හිතාගෙන හිටියනම් සැපයි කියලා. අයින් වෙයි. මෙච්චර කාලයක් හිතාගෙන හිටියානම් මම මගේ කියලා. ආත්මයි කියලා. ඒකයි නෙවෙයි. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. සමාජයේ වශයෙන් පවත්න්න බෑ. තව කෙනෙක්ගේ කැමැත්තට අනුව පවත්න්නත් බෑ. ලෝකේ යම් බලවත් කෙනෙක් ඉන්නා නම් යාගේ කැමැත්තට අනුව පවත්න්නත් බෑ. කිසිම කෙනෙක්ගේ කැමැත්තකට අනුව පවත්න්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි. එහෙනම් මේ ලක්ෂණ තුර නිවැරදිව අවබෝධ කරගන්න අපි මේ චිව්වද්්වාරය හෙවත් ඒ සුද්දාස්ස කලාපය පිළිබඳව පරික්ෂා කරනවා. නැවත නැවත රූපේ රූපයට ප්‍රත්‍ය වෙනවා. අර කම්මිතේක්ෂ ආහාර කියන ඒන් තුලින් උපදවන රූප ඉදිරියේ පවතින රූප වලට ප්‍රත්‍යය උපකාරයි. ඒතර බලන්නකො මේ පුච්චලේගේ ගමනක්ද තියෙන්නේ? පුච්චලේ පුච්චලයේ කෝකට ආරූඪ කළොත් නියත වශයෙන්ම මේ පරික්ෂණය තුළ අතරමං වෙනවා. පුච්චලයේ ආරූඪ කළ බැලුවා. නෑ. රූපය රූපයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕන. රූපය නාමයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕන. නාමය නාමයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕනේ. නාමය රූපයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න. උපකාරය. මේ නාම රූපයන් ඕනොන්ට උපකාර වෙන ආකාරය නිවැරදිව දකිනවා. ඒ දකින ඒ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. අපි දැන් තවත් තහවුරු කරගන්න, තවදුරටත් මේක දියුණු කරගන්න, මේ අවබෝධය ක්‍රමක්‍රමයෙන් ලබා ගන්න, එකින් එක එකින් එක පරික්ෂා කරන, ඒ ක්‍රමක්‍රමයෙන් ලබා ගන්න අවබෝධය තවදුරටත් සහතික කරගන්න. ස්ථාවර කරගන්න. අපි ගන්න ශරීරය. ඇස ගත්තා, කන ගත්තා, නාසය ගත්තා, දිව. මේ සුද්දාස්ත්‍රක කලාපයම හැටියට ගත්තා. දැන් ශරීරය ගන්න. දැන් ගොඩාක් දෙනා මේ ශරීරයේ ගොඩක් මේ නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නේ, සැපයි කියලා හිතාගෙන ඉන්නේ, ආත්මයි කියලා හිතාගෙන ඉන්නේ. මෙන්න මේ දිට්ඨියෙන් අපි එළියට එනවා. මේ නිවැරදිව මොකද්ද මේ සිද්ධ වෙන්නේ ශරීරය තුළ? දැන් අපි රූපස්කන්ධයම ගන්න. ඒකට ශරීරය ගත්තාම රූපස්කන්ධයම ගන්න. අභ්‍යන්තර. රූපස්කන්ධය. ශරීරය. ඇතිව නැති වෙන බවක් කියන්නේ. මේ ශරීරයේ තියෙන සියලුම කොටස් රූපස්කන්ධය හැටියට ගත්තාම පඨවි ධාතුවට ඇති 20ක් තියෙනවා. ආපෝ ධාතුවට ඇති 12ක් තියෙනවා. තේජෝ ධාතුවට ඇති කොටස් 4ක් තියෙනවා. වායෝ ධාතුවට ඇති කොටස් 6ක් තියෙනවා. 42ක් තියෙනවා. ඔය 42 එකට එකතු කළා තමයි මේ මම කියලා හදාගන්න. ශරීරය කියලා හදාගන්න. තමන් කියලා හදාගන්න. එහෙනම් මේ රූපස්කන්ධය කියලා හදාගන්න. ඒකට මේ රූපස්කන්ධය රූපස්කන්ධය කියන්නේ සුද්දාස්ස කලක්. සතර මහා ධාතු සුද්දාස්ස. ඇතිව නැති වෙනවද? ඇතිව නැති වෙනවා. කොච්චර කාලෙකින්? චිත්තක්ෂණ 1000. ඇති වෙනව නැති වෙනවා. හැබැයි ඇති වෙන්න හේතුවක් ඕන. ඒ හේතුන්ගෙන් හටගත්ත දේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඇති වෙන්න විතරයි හේතුවක් ඕන. පැවැත්ම ගෙනියන්න විතරයි හේතුවක් ඕන. නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. මම ඉතලා කිව්ව උපමාව. ඒකේ තේරුම් ගන්න. පැහැදිලි කරගන්න. එහෙනම් අපි දන්නා මේකේ ආයශ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳීම පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයක් එක්ක. ඒ ක්‍රියාව පටන් ගත්තා ඒ ක්‍රියාව ආරම්භ වුණා එතන ඉඳලා කර්මය උපකාර කරනවා. සීත උෂ්ණ දෙක උපකාර කරනවා ඒකේ සමබව එතන ඉඳලා අර විඥානයේ පැවැත්ම සිතේ පැවැත්ම ඒක උපකාර වෙනවා. එතන ඉඳලා ආහාරය උපකාර වෙනවා. එහෙනම් මේ කම්මචිත්ත ඊට ආහාර කියන ප්‍රත්‍යහස. ඒක කර්මයට ආයසත් සතුට එක චිත්තක්ෂණය. සිතේ ප්‍රවෘත්තියට ආයශක චිතක්ෂණ. සීත උෂ්ණ වලට ආයශක චිතක්ෂණ 17යි, ආහාරයට ආයශක චිතක්ෂණ 17යි. ආ. ඇතිව නැතිව. ඒ ප්‍රත්‍යන්දි විඥානයේ ඉඳලා ඒ ශරීර ප්‍රවෘත්ති ගෙනියන්නේ. කයේ ශරීරේ රූපස්කන්ධේ ඒ පැවැත්ම ඒ ප්‍රවෘත්තිය ගෙනියන්න නම් එහෙනම් මේ හේතු හතර නිරන්තරයෙන් ඕන. හැබැයි ඇතිව නැතිවන ස්වභාවයක් තියෙනවා. ඇතිව නැති වෙන්නේ චිත්තක්ෂණ 17ක් තුළ නැති වෙනවා. හේතුන්ගෙන් හටගත්ත චිත්තක්ෂණ 17ක් තුළ නැති වෙනවා. එහෙනම් ඇතිව නැති වෙන බව අවබෝධයි. ඇති වෙනවට කිව්ව උදේ කියලා නැති වෙනවට කිව්ව වේ ඒක දකින්නවට කිව්ව දර්ශන. දර්ශනය කියන්නේ දකින්න. උද්‍යව්‍යා දර්ශන. ඥානය කියන්නේ නුවණ. නුවණින් දකින්න. ආ ඇතිව නැති වෙන ඇති වෙනව නැති වෙන ඇති වෙනව නැති වෙන මොහොතක් මොහොතක් මොහොතක් පාසා තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙනව නැති වෙන ඇති වෙනව ඒක අනිත්‍ය ලක්ෂණය හොදට ප්‍රකට වෙනවා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න නිත්‍ය සංඥාව අයින් වෙනවා එච්චර කාලයක් හිතාගෙන හිටියනම් නිත්‍යයි කියලා ඒ නිත්‍ය සංඥාව අයින් වෙනවා එහෙනම් සනයක් සනයක් පාසා ඇති වෙනවා නැති වෙනවා. නැති වෙනව වෙනුවට නැවත මහදන. කොහමද හදන්නේ? වර්තමානයේ අර හේතු හතරෙන් හදනවා. කර්මයෙන් හදනවා හදන සැනෙන්නේ නැති වෙනවා. සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා හදන සැනෙන්නේ නැති වෙනවා. සිත උස්නානුව හදන හදන සැනෙන්නේ නැති වෙනවා. ඒ චිත්තක්ෂණ 14යි. ආහාරය නිරන්තරයෙන් දෙනවා. ඒ දෙන ස්ථාන නැති වෙන, නැති වෙනවා නැති වෙනවා. නැති වෙනවා. එහෙනම් මොකද්ද? නিত্য ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? ශරීරයම ආරම්භ බලන්නේ දැන් රූපස්කන්ධයම අරගෙන බලනවා අපි ඒකට. ඇතිව නැති වෙනවා. ඇති වෙනව නැති වෙනව නම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. හඳයි ඒ කයේ තියෙනවද දුක්ඛ ලක්ෂණය. ඒ ශරීරේ ඒ සුද්දාස්තක කලාපේ හිතේ ඉඳලා පාදාන්තය දක්වා ගත. ඒ සුද්දාස්තක කලාපේ තියනවාද දුක්ඛ ලක්ෂණ? බලමු. සතාවිදයන් වහන්සේ දේශනා කරනවා ප්‍රධාන වශයෙන් හතර ආකාරයක දුක්ඛ ස්වභාවයක් තියෙනවා. පීඩන ස්වභාවය. පීඩනයක් ඇති කරන්නේ දුනන්තේ. මොකක්ද පීඩනය? වාඩි වෙලා හිටිය නැගිටින්න. නැගිටියා හිටිය ඇවිදින්න. ඇවිද්ද ටිකක් වෙලා වැතිරෙන්න. එතකොට දැන් බලන්නකො පීඩනයක්. නිරන්තරයෙන් වදයක්. නිරන්තරයෙන් කරදරයක්. එතකොට දැන් පුච්චලේ සත්‍යයද නේ අර සතර මහා ධාතුන්ගේ පැවැත්ම කියන්නේ. සුද්ධාස්ත්‍ය කලපේ පැවැත්ම කියන්නේ. සතර ඉරියව් පවත්තන්ට යනවා. මහා වදේ. පීඩනයක් කියන්නේ. දැන් ඔක බලන්නකො මොනතරම් ලෙඩ රෝගද කියලා. මොනතරම් ආබාධද? කෙස්සල රෝග. මොළේ රෝග කන්වල රෝග දත්වල රෝග විදුරු මස්වල රෝග මුඛයේ රෝග උගුරේ රෝග අත්පාවල රෝග මස්වල රෝග ලේවල රෝග නහරවල රෝග සෑම කොටසකම රෝග විවිධ ආකාරයේ ආබාධ දැන් පීඩනයක් නෙමෙයි නිරන්තරයෙන් නිරන්තරයෙන් පීඩනය නිරන්තරයෙන් වැඩෙනවා. එක ලෙඩකට බෙහෙත් දෙනකොට තව ලෙඩක්. ඒක ලෙඩට බෙහෙත් දෙනකොට තවත් ලෙඩක්. බලන්න. එකවර ක්‍රියාත්මක වෙනවා ශරීරයේ ලෙඩ කීප. කොලෙස්ටරෝල් තියෙනවා, ප්‍රෙෂරුත් තියෙනවා, සීනිත් තියෙනවා, heart attack එකක් තියෙනවා. අතකුත් කැඩිලා. කකුලකුත් වාල වෙලා. දැන් බලන්න. දුක්ඛේ දුක්ඛයක් කියන්නේ. ආ. තර පීඩන ස්වභාවයක් තියෙන. නිරන්තරයෙන් පීඩාවක් ඇති කරන්නේ. ඒවා කියන හේතුන්ගෙන් හදන්නේ. තර වර්තමානයේ අර කම්මචිත්තේ ආහාර කියන ප්‍රත්‍ය හතර නිවැරදිව නොලැබුණ මොහොතක් අපවතන්නේ. හතරම නිවැරදිව ඕනේ පවත්න්නේ. ආහාරය නැතුව නම් දින හතක් විතර හිටියේ. සීතෝෂ්ණ සනයෙන් වෙනස් වුණොත් මොහොතක් අපවතන්නේ. සිතේ ප්‍රවෘත්තිය මෙතනින් බැහැරට ගියෝ ඒත් එහෙනම් සුද්දාශ්‍ර කලාස්තේ ඒක කර්මය අවසන් වුණා ඒක බලන්න තාමත්ම භයානක දේවල් හතර වටේන කියනවා එහෙනම් දුක්ඛ ස්වභාවයටයි සංකප්ප ස්වභාවය. ඒතර සංతాප ස්වභාවය දෙවිල්ලක් තියෙන. මේකයි කාමදාසිය. ශරීරයයි කාම ධාතුව. රූපස්කන්ධයයි කාම ධාතුව. කාම ධාතුව නිසා කාම සංඥාව. කාම කියන්නේ කැමැති. කැමැත්තෙන් හඳුනාගත්තා. ශරීරය Tamange. කාම සංඥාව නිසා හඳුනා ගැනීම නිසා කැමැත්තක් ඇති වෙනවා. කාම සංඥය. ඒකට කැමැති. කැමැති නම් ඒ පිළිබඳව කල්පනා කරන්න. විතර්ක. කාම විතර්ක. විතර්ක නිසා කාම දෙවිල්ල හැදෙනවා. කල්පනා කරන්න කරන්න කරන්න කරන්න දෙවිල්ල. කාම දැවිල්ල නිසා කාම පරිේෂණ. ඊට පස්සේ ඒක පවස්සන්න පරිේෂණ කරන හොයන. පවස්සන්නම තමයි පරිේෂණ හොයන්නේ. කුසලෙත් කරන අකුසලෙත් කරන. එහෙනම් බලන්න පොඩ්ඩක්. තියෙනවද? දුක් ස්වභාවයක් තියෙනවා. සමාගයේ කැමැත්ත හැටියට පවස්සන්න පුළුවන්. මේ රූපස්කන්ධය එකම කොටසක් අපවස්සන්නේ. චිත්තක්ෂණ 17ක් තුළ ඇතිලා නැති වෙනවා. එහෙනම් සමාගයේ කැමැත්ත හැටියට සිත් දෙන්නේ හේතුන්ගෙන් හටගත්ත හටගත්ත දේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හැදෙන්න විතරයි හේතුව. ඒතර හැදෙන හේතු හදනකම් අපි රූපස්කන්ධය පෙරදී. හදන හේතු අයින් කළොත් කර්මය අයින් කළොත් සිතේ ප්‍රවෘත්ති අයින් කළොත් සීත උෂ්ණ අයින් කළොත් ආහාරය අයින් කළොත් රූපස්කන්ධය පැවැත්ම නැහැ. එහෙනම් හේතුන්ගෙන් හැදෙන. ඒක විපරිණාම ස්වභාවය. පෙරලනවා. සනය සනය සනය සනය පාසා පෙරලනවා. සමාගේ කැමැත්ත හැටියට පෙරලෙන්නේ. සමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පෙරලෙන්නේ. මේ රූපස්කන්ධ එකම කොටසක්වත් සමාගේ කැමැත්ත හැටියට පෙරලන්න බෑ. සනය සනයක් පාසා පෙරලනවා. පෙරලන්නේ අකමැති පැත්තට. පෙරලන්නේ Taman අකමැතිම පැත්තට පෙරලන. එහෙනම් එතන තියෙන අනාත්ම ලක්ෂණය. ප්‍රත්‍යයට අනුරූපවයි ක්‍රියාත්මක වෙන්නේ. පැවතුම් ගෙන යන්නේ ප්‍රත්‍ය පිළිබඳවයි පැවතුම්. ඒ උපකාරයට අනුරූපවයි පැවැත්ම ගෙනියන්නේ. සත්‍ය කිව උපකාරය. උපකාරයට අනුව පැවැත්ම ගෙනියන්නේ. එහෙනම් උපකාර අයින්ව පැවැත්ම වැටෙනවා. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි සෝපස්කන්ධයත් මෙනෙහි කරලා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි නිවැරදිව තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඒතකොට අපි මුලින් සඳහන් කළා සංහාමාන දික්ටි වලින් තොරව යන්න ඕන කියන්නේ ඇලුම් කරන්නේ උච්චල සංඥාවෙන් ගන්න තාක්කල් ඇලුම් කරන්නේ සතර මහා ධාතු කියන සංඥාවෙන් ගන්න තාක්කල් ඇලුම් කරන්නේ සංහාවට වැටෙනවා මාණයෙන් කතා කරන්නෙත් නැහැ සුද්දාස්තික කලාපයයිම කියලා අවබෝධ කරගත්තා. හේතුප්‍රත්‍යයෙන් හැදෙන බව අවබෝධ කරගත්තා. අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තාම මාණයෙන් කතා කරන්නේ. විත්‍යත් එතනින් අවසන් කුච්චල සංඥාව, සත්‍ය සංඥාව, කුච්චල සංඥාව කෙනෙක් කියන සංඥාවත් අයින් වෙනවා, දික්තියත් අයින් වෙනවා, සංහාවත් අයින් වෙනවා, මානයත් අයින් වෙනවා. මේ ධර්මතා තුනක් අයින් කරගෙන අපි යන්නේ ඉදිරියට. නාම රූප දෙකේ නිවැරදි ස්වභාවයන් තේරුම් ගන්න අවබෝධ කරගන්න. එහෙනම් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා, දුක්ඛ ස්වභාවයක් තියෙනවා, අනාත්ම ස්වභාවයක් තියෙනවා. අපි ඊළඟ දවසේ කතා කරනවා විඥානස්කන්ධය ගැන. ඒතර අපි චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගානද්්වාරය, කායද්්වාරය ගැන කතා කළා, මනෝද්්වාරය ගැන අපි ලබන සතියේ කතා කරනවා. අදට ධර්ම දේශනාව අවසන් කරනවා. නායක මහත්තාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා අගෝස්තු 12 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන කන්සාලී මානනායක දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අප දෙපාර්ශ්වයේම පරිලෝකසක දෙමව්පියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා අප සියලු දෙනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් ජනිතවන කුසල ශක්තිය උතුම් ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වෙනස් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ නම් සඳහන් කළ පරලෝක ප්‍රඥාසීන් අනුමෝදන් කරනවා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ දෙවියන්ටත් පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ ජෝනි 13 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන ගාමිණී මා අනනායක මහතාට සාගෝස්තු 12 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන හංසාලී මා අනනායක දේනියට සුබ උපන් දිනට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා සම තමන්ගේ ශිෂ්‍යතන් තුළ තියෙන යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ඉතාගෙන සාදු කියනවා. අවසාන වශයෙන් ඔබ අප සෑම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ඉතාගෙන සාදු කියන්න. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපසායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේරස අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සම්පේනාතං කෙරුවන් සරණයි